10 ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්ම ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ සුපුරුදු පරිදි ඊටම දයාවෙන් අද දවසෙත් අපේ මිලිඳු රාජ ප්‍රශ්නය උතුම් සදහම් පිළිසඳර රැගෙන මෙලෙස ඔබ මුණ ගැහෙනවා. ඉතින් පහුගිය වැඩසටහන් ගණනාවකම අපේ මහා සංඝරත්නය ආශිර්වාද ඇතිව මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර ඔබට සමීප කරනු ලැබුවා. එහිදී අපගේ නාගසේන මහරහතන් වහන්සේගේ ඒ මහානුභාව සම්පන්න නුවණ ප්‍රඥාව අපට අනුමෝදන් වන්න අවකාශ ලැබුණ ඒ වගේම මිලිඳු රජතුමන්ගේ තීක්ෂණ වීමංශන නුවණ ඒ කාරණාවත් අපි අනුමෝදන් වුණ මේ සියලු කාරණාවන්හි අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සත්‍යර්මයේ යලි යලි යලි යලි විවරණය වී පහසු අවබෝධය පිණිස අපට වැටහීම පිණිස මහත් වූ අත්‍ය ශිලාවකාශ සලසා ළමින් එම සමස්ත දහම් පිළිසඳර අනුමෝදන් වෙන්න ඔබටත් මටත් අවකාශය දුනා. ඉතින් අද දවසෙත් අපි මහා සංඝරත්නය ආශිර්වාද ඇතිව ඊටම දයාවෙන් මේ උතුම් පිළිසඳර ඔබට සමීප කරන්න සූදානම් වනවා. විශේෂයෙන් අද දවසේ මිලිඳුරාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර පිණිස සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් මනේෂ කුමාරනායක මහත්මයා සහ තාරකා කුමාරනායක මහත්මිය යන පින්වතුන් විසින්. ඉතින් මේ සදහවතුන්ගේ උතුම් දායකත්වය නිසා ශ්‍රද්ධා රූපాయని ඔසේ මුළු ලෝකයේම මේ අසිරිමත් සදාම් පිළිසඳර මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් කතිකාව දායාද වෙනවා. ඉතින් ඒ කාරණාවන් මෙත් සිතින් අනුමෝදන් වෙමින් අද දවසෙත් අපි මේ උතුම් දහම් පිළිසඳර ආරම්භ කරන්න සූදානම්. අපි පළමු කොට අපගේ ගුරුදේව උත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ගෞරවයෙන් වන්දනා කරගෙන සාකච්ඡාව ආරම්භ කරමු. එහෙමනම් අද දවසෙත් අපට බොහෝ වූ අනුකම්පාවෙන් කරුණාවෙන් මේ උතුම් පිළිසඳර පිණිස වැඩම කොට වදාලා අවසරයි අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ චිචරත්නයන් වහන්සේ අවසර වැලිමල සද්දාශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි තාම ගෞරවයෙන් සියලු දෙනාම අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේ වන්දනා කරගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු අවසරයි ස්වාමීනි ගියව ගියවර වැඩසටහනේදී අපි උතුම් කාරණා සාකච්ඡා කරන්නට යෙදුණා ඔබ වහන්සේ විසින් දහම් කරුණු අපිට පෙන්වා වදාළා. ස්වාමීනි අපි ප්‍රඥාව යනු කුමක්ද කියන දේ වටහා ගත්තා සහ ප්‍රඥාව කාර්යය නිම කරාට පස්සේ නිරුද්ධ වෙනවා කියලා ඒ කරුණ ආදි වශයෙන් අපි දැනගන්නට යෙදුනේ. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා සාදු සාදු. ඉතින් පින්වත්නි පින්වත් මහත්මයා මිලිඳු රාජ ප්‍රශ්නය තමයි අපි දැන් මේ කතා දහම් පිළිසඳරට මාත්‍රකා කරගෙන කතා කරගෙන යන්නේ. අපි අපි පොත් වහන්සේගේ තියෙන දහම් කරුණු ටිකමයි කතා කරගෙන යන්නේ. ඒ අතරතුර අපි දහම් කතාවට මේ දෙවසක් විදිහට සංවාදයක් විදිහට කතා කරගෙන යනවා. එතකොට මම කල්පනා කළේ මේ තියෙන දහම් අර්ථ දැන් මේක පොතක සටහන් වෙලා තියෙන නිසා දැන් කෙනෙකුට සාකච්ඡාවෙන් නොතේරුණත් පොත ආපහු බලන්න පුළුවන්. බල්ලා බල්ලා විමස ගන්න පුළුවන්. කරුණු තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ තියෙන විග්‍රහයන් දිහා බලනකොට ධර්මයේ ඉගෙන ගන්න ආස කෙනෙකුට දහම් පිපාසිතයෙකුට මේ මිලිඳු රාජ ප්‍රශ්නෙන් කොයි තරම්නම් උපකාරයක් ලැබෙනවද ඊට පස්සේ මම කල්පනා කළේ මේක සරල සිංහල අනුවාදයක් කළේ ලොකු ස්වාමීන් වහන්සේ ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට එතකොට මම කල්පනා කළේ දහම් පිපාසිතයෙකුට ධර්මයට ආශා කරන කෙනෙකුට මේ මහමෙවණාව කියන්නේ දහම් සාගරයක් වගේ. ඉතින් ඒ නිසා මේ මේ වෙලාවේ නුවණින් යුක්තව අපි මේ පිළිසරණ ගන්න ඕන. හිතන්න එපා අපිට අනාගතයේ සුන්දර ලෝකයක්, සුරතල් ලෝකයක් එහෙම තියෙයි කියලා. ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕන. ඉතින් ඒ නිසා ඒ කාරණාව අපි සිහිපත් කරනවා. ඉතින් බලන්න සාමාන්‍යයෙන් ශාසනික ඉතිහාසයේදම මේ අපිට සුද්දගින් පස්සේ නිදහස ලැබුණාට පස්සේ සුද්දාගේ කාලේ අපිට එක එක වාරණ පීඩන ඇවිල්ලා තිනවා. සිංහල මිනිස්සු කියන්නේ ගොඩාක් දුක් විඳපු මිනිස්සු. කාලිංග මාර්ග ඉස්ලාම් සේන ගුත්තික කාලේ ඉඳලා ඒත් පීඩාවින්ද සිංහල මිනිහා. ඊට පස්සේ අයිලාරගෙන් දුක් විඳා අවුරුදු 44ක් සිංහල මිනිස්සයා. ඒ මිනිස්සු තමන්ගේ ජවයේ හංගාගෙන හිටිය නායකයෙක් මහ පහළ වෙනකම් දුටුගැමුණු රජුරෝ පහළ වෙලා තමයි ඉලාර බලවේගය අයින් කළේ. එතකොට එලා දුටුගැමුණු රජුගේ යුද්ධ කළේ ලංකාවේ හිටපු මිනිස්සුත් එකතු කරගෙනනේ. ලංකාවේ මිනිස්සුනේ සේනාව. එහෙමයි. ඒතකොට දුටුගැමුණු රජුගේ පහළ වෙන කලින් ওই සේනාව හිටියේ නැද්ද? හිටියා. ඒ අයට නායකත්වයක් තිබ්බේ නැහැ. නායකයා තමයි කට්ටිය ඔක්කොම එකතු කරගන්නේ. දැන් ලංකාවේ ප්‍රශ්නවලට උනත් මේවා සංසිඳවන්න පුළුවන් ශක්තිය, ජවයේ නුවණ තියෙන පිරිස මේ ලංකාවේම ඉන්නවා. ලංකාවේ මිනිස්සය නැතුව නෙවෙයි, අනුවන නෙවෙයි, මෝඩ නෙවෙයි, ලංකාවේ මිනිස්සය ගොංගස් නෙවෙයි. මේ මිනිසුන්ට මේ මිනිසුන්ගේ ජවයෙන්, ශක්තියෙන්, නුවණින් ඒ මිනිස්යාගෙන් ප්‍රයෝජනෙ ගන්නට පිරිසුදු නායකයෙක් නැතිකම මේ තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා ඒ නායකයෙක් පහළ වෙනකල් අවුරුදු 44ක් හිටියන එලාර කාලේ රහතන් වහන්සේලා යුගයේ ඊළඟට කාලිංග මාර්ග පහළ වෙලා මේ එකා මේක විනාශ කරද්දී අවුරුදු 21ක් සිංහල මිනිහා දුක් විඳ විඳ හිටියා. අතපය කපලා තියෙනවා කාලිංග මඟ. අතපය කපපු කොටන් සිංහල මිනිස්සු අතපය කපලා මේ කොටන් ටික හිටියා නායකයෙක් පහළ වෙනකල්. එතකොට පළවෙනි විජේබාහු රජුරෝ පහළ වෙලා ඊට පස්සේ දෙවෙනි පරාක්‍රම බාහු රජුරෝ පහළලා තමයි රටේ එක්සේසත් කළේ. ඉතින් ඒ වාගේ ඉතින් ඒ වාගේ දේවල් තියෙනවා. ඉතින් ඊටකට සුද්දාගේ කාලෙත් අපිට වෙසක් එකට නිවා මේ කෙනෙහිරිකන් ආවා. කොහොම හරි සුද්දාගෙන් නිදහස ලැබලා විවහාරික වශයෙන් නිදහස ලැබලා මේ මෑ මේ වෙසක් එකට මේ පත්වෙච්ච මේ මේ කෙනෙහිරිකන් සහ ත්‍රස්තවාදී වදුර සහ මිනිස්යාගේ තිබුණ බියතති ගැනීම හැරෙනකොට මේ ඉතිහාසයට මෙහෙම දෙයක් වෙලා නැහැ. ඉතින් ඒ නිසා අපි නොසිතූ දේවල් සිද්ධ වුණා. ඒ වාගේ ඉදිරියට අපි දන්නේ නැහැ ආපහු මොන මොනවානම් දේවල් සිද්ධ වෙයිද කියලා. ඒ නිසා වින්වත්නි මේක සිහි කළේ අපිට ඉදිරිය අපි හිතන තරම් සුන්දර නැහැ. ඒ නිසා අවස්ථාව ලැබෙන වෙලාවේ ප්‍රයෝජනෙ ගන්න කියන කාරණාව තමයි කිව්වේ අමතර ප්‍රවේශයක් විදිහට. එතකොට මිලිඳු රාජ ප්‍රශ්නේ අපි ගිය පාර කතා කළේ ඥානයත් ප්‍රඥාවත් ගැන ඥානයත් ප්‍රඥාවත් දෙක එකට යෙදෙන්නේ කියලා අපේ මහරහතන් වහන්සේ දේශනා කළේ. තුරු ඥානය කියන තැන පෙර ජීවිත දැකීමේ ඥානය. ඒකට කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඊළඟට ඥානේ හැබැයි මෙහෙමයි දැන් අර මේ දිබ්බ චක්කු ඥානේ දිබ්බ සෝත ඥානේ චුතුප්පාත් ඥානේ එහෙම ඥාන තියෙනවනේ හැබැයි තවත් තියෙනවා පටිච්චසමුපාදය අවබෝධ කරගත්තට පස්සේ අවිද්‍යාපච්චය සංඛාරා කියලා කෙනෙක් අවබෝධ කළොත් ඒක ඥානයක් එයාගේ. තේරුණාද? මේ විදිහට තියෙනවා ඥානවත්ත සූත්‍රේ. ඒ විදිහට ඒක ඥානයක්. යම්කිසි අවබෝධයක් ලබන එක ඥානයක්. ඊට පස්සේ අවසර බොමෙන්ද භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයේ ඥානයන් පසක් කොට වදාලා නේද? භාග්‍යතුන් වහන්සේ අනන්ත අප්‍රමාණ සම්බුද්ධ ඥාන උපදවා වදාලානේ. බුදුරජාණන් වහන්සේට විතරක් තියෙන අසාධාරණ ඥාන ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය ඊළඟට ආශයානුසේ ඥානය ඊළඟට යමක ප්‍රාතිහාර්ය ඥානය මහා කරුණා සමාපatti ඥානය මේ ආදි වශයෙන් ඥාන ඊළඟට ඔය අනේක ත්‍රිවිද්‍යා මේ ආදි වශයෙන් අනේක ඥාන ශාස්ත්‍රුණාසු උපදවලා මේ බොමැලදී එහෙමයි ඉතින් ප්‍රඥාව කියන එක ප්‍රඥාවේ කෘත්‍යය කරලා ප්‍රඥාව නිමා වෙනවා. ඒකට උපමා අනේක ප්‍රකාර උපමා මහරහතන් වහන්සේ දේශනා කළා. ඒ විස්තර අපි මීට කලින් වැඩසටහනේ කතා කළා. ඉතින් කතා කරපු මාත්‍රකාවක් නිසා අපි කාරණාවට යන්නේ නැතුව අපි ගොඩාක් දහම් කරුණු ඉගෙන ගන්න පින්වතුන් ආශාවෙන් ඉන්න නිසා අපි ඊළඟ කාරණාවට යමු. අපේ මහරජුරෝ මිලින්ද රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්ස යම් කෙනෙක් යලි කිසිදා භවයක පිළිසිඳ නොගන්නේද ඔහු පවා කිසියම් දුක් වේදනාවක් විඳිනවද කියලා අහනවා. එහෙමයි. කියන්නේ භවයක පිළිසිඳ නොගන්නා කෙනා කියන්නේ කාටද? මේ ස්වාමීනි රහතන් වහන්සේ. රහතන් වහන්සේ දුක් වේදනා විඳිනවද කියලා. ඔව් රහතන් වහන්සේ දුක් වේදනා විඳිනවද කියලා අහන්නේ. ඊට පස්සේ කියනවා කිසිවක් විඳි කිසිවක් නොවිඳි. සමහර ඒවා විඳිනවා සමහර ඒවා විඳින්නේ නැහැ. විඳින්නේ කුමක්ද ස්වාමීනි? නොවිඳින්නේ කුමක්ද? මහරජාණෙනි, ඔහු කායික වේදනාවක් විඳි, මානසික වේදනාව නොවිඳි. කායික වශයෙන් විඳින වේදනාවල් ටික විඳිනවා, මානසික වේදනාව විඳින්නේ නැහැ. ස්වාමීනි ඔහු කායික වේදනාව විඳින්නේ කෙසේද? මානසික වේදනාව නොවිඳින්නේ කෙසේද? රහතන් වහන්සේ කායික වශයෙන් වේදනාවල් විඳින්නේ කොහොමද? මානසික වශයෙන් වේදනාවල් නොවිඳින්නේ කොහොමද කියලා අහන්නේ. ඊට පස්සේ අපේ මහරහතන් වහන්සේ දේශනා කරනවා කායික දුක් වේදනාවේ ඉපදීම පිණිස වූ යම් හේතුවක් යම් ප්‍රත්‍යක් ඇද්ද ඒ හේතුවෙත් ඒ ප්‍රත්‍යයේත් නිරුද්ධ නොවීම නිසාය ඔහු කායික දුක් වේදනාව විඳින්නේ මානසික දුක් වේදනාවේ ඉපදීම පිණිස වූ යම් හේතුවක් යම් ප්‍රත්‍යක් ඇද්ද ඒ හේතුවෙත් ඒ ප්‍රත්‍යයත් නිරුද්ධ වීම නිසාය ඔහු මානසික දුක් වේදනාව නොවිඳින්නේ මහරජාණෙනි භාග්‍යතුන් වහන්සේ විසින් මේ වදාරන ලද්දේය ඒ කීනාසව භික්ෂුව විඳින්නේ එක් වේදනාවකි එය කායික එකකි මානසික එකක් නොවේ කියලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ඒක මෙහෙම එකක් කායික දුක් වේදනාව පිණිස පවතින යම් හේතු ප්‍රත්‍ය තියෙන නිසා ඒ දුක විඳිනවා කියෝ. කායක දුක විඳින්න තියෙන ඕන හේතුව විදිහට මොකද මහත්තයාට හිතෙන්නේ? කායික දුක විඳින්න හේතුව විදිහට කයනේ. මේ ඇඟ තියෙන නිසානේ ඇඟ ඇඟේ දුක විඳින්නේ. නේ? කාය තියෙන නිසා දැන් මඳුරුවෙක් කෑවොත් අපි කියමු මඳුරුවෙක් කවම අපිට වේදනාව වෙනවනේ. සර්පෙක් දෂ්ට කළොත් පොල්ලකින් ඇඟට ගැහුවොත් එහෙම වේදනාව වෙනවනේ. රහතන් වහන්සේටත් ඒක සැප වේදනාවක් නෙමෙයි. ඒකත් වේදනාවක් තමයි. එහෙමයි. ඒකත් දුක් වේදනාවක් තමයි. එතකොට මේ තියෙන වෙනස තමයි මේ දැන් මේ වේදනාවක් ලැබුණාට පස්සේ දුක් වේදනාවක් විඳිනකොට පංච උපාදානස්කන්ධය අවබෝධ නොකරපු සත්‍යයා ඒ වේදනාව ආත්ම වශයෙන් ගන්නවා. ඒ වේදනාවත් එක්ක එක්වයි වාසය කරන්නේ. මම වගේ මගේ ආත්මය කියන තැන ඉන්නේ. දැන් කුෂ්ඨ හැදිච්ච බල්ලෙකුට ගහන්න හදනකොට ඌ අලිගේ කකුල් දෙක අස්ස ගහගෙන දුවන්නේ අර රූපේ රැකගන්න. ඔහු රූපෙත් එක්ක එකතු වෙලා ඉන්නේ කුෂ්ඨ හැදුනත්. තිරසන් ශරීරයක් ලැබුණත් ඒ ශරීරයේ එක්ක එකතු වෙලා ඉන්නේ. දැන් ඔබ හිතන්නේ කොහොමද නිරේ උපන් නිරසදා අහලා තියෙන්නේ කොහොමද? නිරේඋපන් නිරසතා ඒ කඩුවෙන් කපනකොට යගුලි වලින් ගහනකොට ඔහු බේරෙන්න දුවනවද මොන දෙනවද? බේරෙන්න බේරෙන්නයි හදන්නේ. ඇයි නිරේඋපන් විඳවන්ට හැදිච්ච ශරීරයේත් එක්ක එකතු වෙලා ඉන්නේ. විඳවන එහෙනම් කුඩු වෙලා පළ කියලා ඉන්න බෑ. නිරේනේ. නමුත් එහෙම සිටිවිල්ලක්වත් එන්නේ ඒ රූපෙත් එක්ක එකතු වෙලා ඉන්නේ. මේ ලෙඩ ඇන්ටේ පණ ඇද ඇද නහයෙන් කටෙන් බට ගහලා ඉන්න සත්වයා ඒත් මොහොතක් හරි උසුම ඇද ඇද ජීවත් වෙන්නයි දඟලන්නේ. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකත් එක්ක මම මගේ මගේ ආත්මය කියන චන්ද රාගයෙන් ආත්ම දෘෂ්ටියෙන් බැඳලා ඉන්නේ චන්ද රාගයේත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ එකතු වෙලා ඉන්න නිසා කායට වේදනා එනකොට ඒක මානසිකව බලපානවා. සාමාන්‍යයෙන් අපි කියමුකෝ සාමාන්‍යයෙන් ශරීරය ගැන ඕනාවට වැඩිය හිත හිත ආසාවෙන් ඉන්න කෙනෙක්ගේ කෙස් ගහක් වැහුනොත්, පැවුල් වැහුනොත් ඒක මානසික වද දෙන්නේ නැද්ද? වද දෙනවනේ. ඉතින් මේක බැහිච්ච එක වැහුණානේ. ඒක වද දෙන්නේ ඒක මානසික වශයෙන් ගත්ත නිසා. අපි කියමු රූපයට ගොඩක් ආසාවෙන් ඉන්න කෙනෙක්ගේ මූණේ කුරුල්ලය ආවොත්, ලප ආවොත් ඒක හිතට වද දෙනවා. ඒක වද දෙන්නේ ඔහු ඒකට කැමති නෑ. ඔහු රූපේ එක විදිහට පවත්වන්නයි කැමති. එතකොට තේරෙනවද කායික වශයෙන් එනදී මානසික වශයෙන් අල්ලගත්ත නිසා මානසිකව දුක් විඳිනවා. මානසිකව දුක් විඳිනවා. එලෙස මේ මානසිකව අල්ලාගන්නේ නොගන්න මානසිකව අල්ලා නොගැනීම නිසාමද ස්වාමීනි නිවන ඔව් ඒ කියන්නේ ඒවා කෙරෙහි තියෙන අවිද්‍යාව තෘෂ්ණාව ප්‍රහාණය වෙච්ච නිසා මානසික දුක උපදින්නේ නැහැ අවිද්‍යාවත් තෘෂ්ණාවත් ප්‍රහාණය වෙච්ච නිසා. එතකොට ඒ නිසා තමයි රහතන් වහන්සේලාට කායික වශයෙන් ලැබෙන වේදනාව වේදෙනවා මානසික වශයෙන් වේදනාව විඳින්නේ නැහැ. ස්වාමීන් වහන්සේ අර කාරණාව සිහිපත් වුණ අර කැලණියේදී කැලණිතිස්ස රජු විසින් රහතන් වහන්සේ තෙල් කටාරමක බහලා මේ පැසවන්නේ දුණු කාරණාව. ඔව් ඒකෙදින් අ තෙල් ටිකේ නටවනකොට උන්වහන්සේට තෙලෙන් නැටවීමේ වේදනාව උන්වහන්සේ කරා පැමිණෙනවනේ. නමුත් ඒ වේදනාව උන්වහන්සේ ඒ වේදනාවත් එක්ක එකතු වෙලා නැහැ. උන්වහන්සේ වේදනාවෙන් දැවෙද්දී මේ තෙල් කටාරමේ ගාථා 100කින් මේ දහම් අවවාදයක් දෙනවනේ. ඒකට කියනවා තේල කටහ ගාථා කියලා. ස්වාමීන් වහන්සේ ගැන මම තව මතක කරේ. ඒ ගැන ඉතින් ඒක ලස්සන කතාවක්. කැලණිතිස්ස මහරහතන් වහන්සේගේ ජීවිත කතාව මහත්තයා මම හිතනවා ධර්ම දේශනාවකින් පැය ගාණක් මිනිස්සුන් අහන්න සුදුසු කාරණාවක්. ඒ කියන්නේ උන්වහන්සේගේ ජීවිත කතාව උන්වහන්සේ තෙල් කටාරමේ දවස් 7ක් හිටපු විදිය ඊළඟට උන්වහන්සේ තෙල්ෙන් දැවෙද්දී උන්වහන්සේ ගාථා 100කින් මිනිසුන්ට දහම් අවවාද දෙන හැටි ඒ රජතුමාට සෙත්පතන හැටි ඒක අපුරු කතාවක් කැලණි මහ කැලණි තිස්ස මහරහතන් වහන්සේ මේ කොළඹ පැත්තේ මේ කැලණි මේ අවට හිටපු රහතන් වහන්සේ නමක් නේ. ඉතින් ඒ නිසා මේ මේ මිනිස්සු ඒ කාරණා දැනගන්න ඕන. හරි අපුරුයි. උන්වහන්සේලාගේ තියෙන ජීවිතේ නිකෙලස් බව මේක මානසිකව නොවිඳින බව. ඉතින් ඒ නිසා මේ ඒක අමතර කාරණාව. ඉතින් ඒ විදිහට රහතන් වහන්සේ තවමතර ප්‍රශ්නයක් අහන්න හිත පහළ වුණා අර මේ සාමාවතිය දැවී යන විට මේ ඔවුන් දැවී ගියේ මෙත්සිත ඇතිවද ඔවුන් මේ සම්බන්ධය ඔව් ඒ එතනදී සාමාවතිය හිත හුරු කරනවා. එහෙමයි මානසික වේදනාවට එන්න දෙන්නේ රහතන් වහන්සේට මානසික වේදනාව හටගන්නේ. එහෙමයි. එහෙමයි අර ඒ අවශේෂ මාර්ගඵලලාභීන් මේ මානසික දුක උපද්දවන්නේ නැතුව ඉඳ දහමෙන් පිළිසරණ ගන්නවා. පැහැදිලි නේද? එහෙමයි ඒක තියෙන්නේ. ඉතින් රජතුමාට ওই විදිහට විස්තර කළා රජතුමනි ওই විදිහට තමයි කායික දුක් රහතන් වහන්සේ නොවිඳින්නේ මානසික කායික දුක් විඳිනවා නමුත් මානසික දුක් විඳින්නේ නැහැ කියලා. ඊට පස්සේ අපේ රජුරු අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ යමෙක් දුක් වේදනාවක් විඳීද ඔහු පිරිනිවන් නොපාන්නේ කවර කරුණක් නිසාද කියන්නේ දුක් වේදනාව විඳිනවා ඒ දුක් වේදනාව විඳින අය පිරිනිවන් පාන්නේ නැත්තේ ඇයි ඒ කියන්නේ නිවන් දකින්නේ නැත්තේ ඇයි ඊට පස්සේ අහනවා මහරජාණෙනි රහතන් වහන්සේ හට ඇලීමක් හෝ ගැටීමක් හෝ නැත ඒ නුවණැති රහතන් වහන්සේලා තමන්ලත් ආයුෂ අවසන් නොවි තිබියදී හිතාමතා අවසන් කර නොගනී දැන් මෙතන රජුරු අහන්නේ මෙහෙම ප්‍රශ්නයක්. ඒ කියන්නේ රහතන් වහන්සේලා මේවා විඳ විඳ ඉන්නේ ඇයි කායිකව? නිවන් දුටු සැනින් පිරිනවන් පාන්නේ ඔව් අන්න හරි නිකෙලෙසුන ගමන් එහෙම පිරිනවන් පෑවනම් මේ කරදර ටික නෑනේ කියලා එහෙම නේ දාන්නේ ඊට පස්සේ කියනවා රහතන් වහන්සේලා කවදාවත් බලෙන් Tamange ආයුෂ තියෙද්දි ඒ කියන්නේ රහතන් වහන්සේලාට සියදිවි හානි කරගන්නවා කියන කතා නෑ ඊට පස්සේ කියනවා එහි අවසන් වීමක් බලාපොරොත්තු වෙයි. හැබැයි පිරිනිවන් පාන එක බලාපොරොත්තුෙන් ඉන්නවා. මහරජාණනි ධර්මසේනාධිපති අපේ අපසාරිපුත්ත මහතෙරුන් වහන්සේ විසින් මේ වදාරන ලද්දේ. ධර්මසේනාධිපතින් වහන්සේ මේ විදිහට වදාරුවා කියනවා. කොහොමද? නාමි නන්දාමි මරණං නාමි නන්දාමි ජීවිතං කාලංච පටිකංකාමි නිබ්බිසංබතකෝ යථා කියනවා නාබිනන්දා විමරණ මම මරණයට කැමති නෑ මරණයට කැමති නෑ නාබිනන්දාමි ජීවිතං ජීවිතේටත් මම කැමති නෑ කාලංච පටිකංකාමි කාලය මේ මම කාලය බලාගෙන ඉන්නවා හරියට නිබ්බිසංබතකෝ යතා දාස භාවයෙන් නිදහස් වීමක් බලාපොරොත්තුව සිටින්න කෙනෙක් විදියට මම පිරිනුවම් පාන්න බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ කෙනෙක් අපි කිමුකෝ දවස වෙලා ගෙදරක වැඩ කළා කියනවා උඹ අහවල් දවසේ නිදහස් කරනවා කියලා. ඒතර ඔහු වැඩ කටයුතු ටික කරන ගමන් හිතේ හැම වෙලාවම තියෙනවා මං අහවල් දවසේ නිදහස් වෙනවා නේ කියලා. පැහැදිලි නේද? අපි කියමු පිටරට ඉන්නවා පිටරට වැඩ කරගෙන ඉන්නවා කට්ටිය. ඊට පස්සේ ඔන්න එයාලගේ කටයුතු ටික ඉවර වෙලා අහවල් දවසේ ලංකාවට යන්න කියලා මේ මේ අවස්ථාව ලැබෙනවා. එතකොට හිතේ හැම වෙලාවම මං අහවල් දවසේ ලංකාවට යනවනේ කියන එක වැඩ කරනවා. ඒ වගේ කියනවා 16ක් 10 භාවයෙන් නිදහස් වෙනවා වගේ මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා කියනවා මරණය. මේ පිරිනොම් පෑම. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. නාබිනන්දාමි මරණං නාබිනන්දාමි ජීවිතං කාලංච පටිකංකාමි සම්පජානෝ පතිස්සතෝ මම මරණයට කැමති වෙන්නේ ජීවිතේටත් මම කැමති නෑ. මහා මනා නුවණින් යුතුව පිහිටුවාගත් සිහියෙන් යුතුව පිරිනිවන් පාන්ට කල් බලාගෙන සිටිමි. දැන් මට මතකයි මෙහෙම කියනකොට සමහර රහතන් වහන්සේලා දේශනා කළා කළා තියෙනවා මා අපි පිරිනිවන් පෑම බලාපොරොත්තුෙන් ඉන්නේ හරියට මාසේ පඩිය බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වගේ කියලා. මාසේ පඩිය බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වගේ ඒක රස්සාව කරන අයට තේරෙනවා. ඒක බලෙන් පඩිය ගන්නවත් බෑනේ. ඒ නිසා එයාලා ඒ තියෙන වැඩ ටික කරගෙන ඉන්නවා. නමුත් හිතේ වැඩ කරනවා අහවල් දවසේ පඩි හම්බ වෙනවා නේ කියලා. ඒ නිසා රහතන් වහන්සේලා මාසේ පඩිය බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වගේ පිරිනවම් පෑම බලාපොරොත්තුෙන් සිටිනවා. ඉතින් මේ විදිහට දේශනා කළ ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඉතා දැන් තේර ගාථාවේ තමයි අර ගාථා දෙක තියෙන්නේ අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඉතින් මෙහෙම විස්තර කළාට පස්සේ රහතන් වහන්සේ කායික වේදනා විඳින්නේ කායික වේදනාවල් විඳකට මානසික වේදනාවල් විඳින්නේ උන්වහන්සේලා පිරිනිවන් පාන්නට බලින් උත්සාහ කරන්නේ කාලය ආයුෂ ගෙවීමත් එක්කයි පිරිනිවන් පාන්නේ කියන ඒ දහම් පරයය අහලා ස්වාමීන් වහන්සේ නම් මනාසේ සුන්දරසේ මේ ධහම විග්‍රහ කළා නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේ දක්ෂයි දක්ෂයි දක්ෂයි කියලා රජුරෝ ප්‍රීති ගෝසාවවත් වෙනවා. ඒ විදිහට තමයි මේ ප්‍රශ්නේ කතා වෙන්නේ. මහරජාණෙනි සැප වේදනාව කුසල් වෙන අවස්ථා තියෙනවා. සැප වේදනාව අකුසල් වෙන අවස්ථාත් තියෙනවා. කුසල් අකුසල් දෙකම නොවන අවස්ථාත් තියෙනවා. හොඳට කල්පනා කරන්න ඕනේ කාරණාව සැප වේදනාව කුසල් වෙන අවස්ථා තියෙනවා සැප වේදනාව අකුසල් වෙන අවස්ථා තියෙනවා ඒ වගේම කුසලොත් නොවන අකුසලොත් නොවන ඉතින් මේ කිව ගම්ම රජුරෝ කියනවා ස්වාමීනි එහෙනම් කුසල් නම් දුකක් විය නොහැකි කියනවා හරි එහෙනම් ওই ක්‍රමයේද නම් කුසලයක් නම් දුක් වේදනාවක් වෙන්න බෑ ඒ වගේම යම්කිසි දෙයක් කරද්දී යම්කිසි දෙයක් පුරුදු කරද්දී දුක උපදිනවා නම් ඒක කුසලයක් වෙන්නත් බෑ. කුසලය දුකක් වශයෙන් ඉපදෙන්නේ නැහැ කියලා දැන් රජුරෝ ඒකාන්ත ප්‍රකාශයක් කරනවා. අපේ අපේ නාගසේන මහරහතන් වහන්සේ කියා හිටනවා මහරජාණෙනි මේ ගැන මොකද්ද හිතන්නේ? අහනවා රජතුමනි එක්කෙනෙක්ගේ අතේ තියෙනවා රත් වෙච්ච යකඩ බුලියක්. ඊට පස්සේ අනිත් අතේ තියෙනවා සීතල අයිස් කුට්ටියක්. ඒතර කියනවා දැන් මේ අයිස් කුට්ටි එහෙම ඒ කාලේ පාවිච්චි කරලා තිනවනේ. එහෙමයි සාරා. දැන් මේ රාතන් වහන්සේලා ඒ කාලේ සමාජාවට හිමාලයේ එහෙම තදාසන්න ප්‍රදේශනේ නේද? ඒවත් එක වෙන්නේ මේ අත්දැකීම එන්නේ නේ. ඒ ඉතින් හිම මිදෙන රාත්‍රී එනවා එහෙමනේ. එකාතක තියෙන රත් වෙච්ච ගිනි ගුලියක් යකඩ බෝලයක් අනිත් අතේ තියෙනවා අයිස් කුට්ටියක්. ඊට පස්සේ අහනවා කිම මහරජාණනි දෙකෙන්ම අත් දවන්නේද? දෙකෙන්ම අත් පිච්චෙනවද කියලා අහනවා. එසේ ස්වාමීනි දෙකෙන්ම අත් දෙක පිච්චෙනවා. කිම මහරජාණනි මේ දෙකම උණුසුම්ද? මේ දෙකම උණුසුම් දත් දෙක පිච්චෙනවා කියන්නේ. නෑ ස්වාමීනි. කිම මහරජාණනි මේ දෙකම සීතලද? නෑ ස්වාමීනි. ඉතින් රත් වූ දේ පමණක් දවනවා නම් ඔබේ තර්කය වැරදි බව තේරුම් ගන්න. ඒ ඒ කිව්වේ රජ්ජුරුව කිව්වේ කුසල් වඩනවා නම් සතුට විතරයි උපදීන්නේ. එහෙමයි ස්වාමී. ඒකනේ මේ රයිසමයි කතාව. අකුසල් නම් දුක විතරයි උපදින්නේ කියලා තමයි කිව්වේ. ඒකට තමයි උපමාවක් වදාළේ. දැන් බලන්න කිව්ව අත් දෙක පිච්චෙන එක සීතලිනුත් වෙනවා උණුසුමනුත් වෙනවා. උපමාව පැහැදිලි නේද? ඒ වගේ තමයි දැන් ඇයි මහත්තයා සත්තු මරණය උන් hina වෙවි සතුටෙන්නේ කරන්නේ. ඒ වුණාට ඒක කුසල්ද? බෙලි කපන එක hina වෙවි සතුටින් කරන්නේ. කුසල්ද? ඊළඟට සත්තු මරණය දැන් ෆාම් එකක් ගත්තොත් එහෙම කුකුලන් ඔය ආදී සත්වයන් ඒ විදිහට එයාලා කුකුළු වැඩිපුර බිස්නස් වෙනකොට සතුට වෙන්නේ යාලට ආදායම් මාර්ගය වැඩි කියලා. නමුත් ඒවා කුසල්ද? දැන් රජතුමාගේ න්‍යාය හරිනම් රත්ත්‍ය වෙච්ච වගේ විතරක් හොයන්න ඕන පිච්චෙන්නේ. එතකොට නෑ සීතල වූ දෙයකින්වත් පිච්චෙනවා. සැප වේදනාව කුසල අකුසල කියන අවස්ථා දෙකේම මුණ ගැහෙනවා. කුසල අකුසල සහ කුසල අකුසල නොවන අවස්ථා. එහෙමයි. වලදී ඒ හැම එකටම බෙදෙනවා එක වේදනාවක්. දුක වුණත් එහෙම තමයි. ඊට පස්සේ කියනවා ඒ දෙකම රත් වූ දේවල් නොවේ. උණුසුම් දෙයින් පමණක් දැවීම උපදින්නේ නැත. ඉතින් සීතල වූ දේ පමණක් දවනවා නම් ඒ දෙකම සීතලත් නොවේ. සීතල දෙයින් පමණක් දැවීම උපදින්නේ නැත. මහරජාණෙනි, මේ දෙකෙන්ම දැවීම ඇතිවන්නේ මක් නිසාද? ඒ දෙකම උණුසුම් දේවල් නොවේ. ඒ දෙකම සීතල දේවල්ද නොවේ. එකක් උණුසුම් අනික සීතලයි. නමුත් දෙකෙන්ම දැවීම සිදුවේ. එකකින් පමණක් සිදු වෙන්නේ නොවේ. ඊට පස්සේ මේක කිය දේශනා කරපු ගමන් කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ වාදයේ සමග කතාබහේ යෙදෙන්න මම නම් දක්ෂ. අනේ මට නම් ඕවා තේරුම් ගන්න ওই විදිහට නම් මට නම් විස්තර කරගන්න නම් තේරෙන්නේ අනේ ස්වාමීනි තව ටිකක් සරලව විස්තර කරලා දෙන්න ලිහලා කියලා. මේක කිව්ව ගමන් අපේ නාගසේන මහරහතන් වහන්සේ වේදනාව හටගන්න හැටි නැති වෙන හැටි විග්‍රහ කර කර මේ රාජතුමාට ධර්ම දේශනාවක් කළා. ඊට පස්සේ කියනවා තෙරුන් වහන්සේ ගැඹුරු ධර්මයේ දේශනා කළා. මහා අපේ මහරජතුමාට මෙවැනි දහම් පරයයක් විස්තර කළා. මහරජාණනි ගෘහ වාසයේට මේ බැඳුණු සෝමනස්ස වේදනා හයක්. දැන් මේක තියෙන්නේ සලායතන විභංගේ. ගේසිත සෝමනස්ස වේදනා හයක්. ඒ කියන්නේ ගෘහ වාසයට බැඳුන සතුට උපදින වේදනාවල් හයක් තියෙනවා. හරිද? ඊට පස්සේ තියෙනවා නෙක්ඛම්මෙන් යුතු සෝමනස්ස වේදනා හයක්. අත්හැරීම නිසා. ඔව් අත්හැරීමත් එක්ක සම්බන්ධ කාමයෙන් ඉක්මවා ගිය. ගෘහවාසය නොවේ නේද? ගෘහ දැන් ගෘහවාසය කියන්නේ කාමයට සම්බන්ධයි. එහෙමයි. කාමයට සම්බන්ධ ඒවා. ඒ ගෙහසිට. ඊළඟට මේ නෙක්ඛම්මේ කියලා කියන්නේ කාමයේ ඉක්මවා ගිය. එහෙමයි. ඒතර කාමයේ ඉක්මවා ගිය කාමයට ප්‍රතිවිරුද්ධව වැඩ කරන සෝමනස්ස සතුට උපදවන වේදනා හයක් තියෙනවා. ඊළඟට ගේහ ගෘහ වාසයට බැඳුණු සෝමනස්ස දෝමනස්ස වේදනා හයක් තියෙනවා. කාම ලෝකෙත් සම්බන්ධ, ගිහි වාසයට, ගෘහ වාසයට සම්බන්ධ දුක් උපදවන දුම්නස් උපදවන වේදනා හයක් වෙනවා. ඊට පස්සේ නෙක්ඛම්මයට සම්බන්ධ දුක් උපදවන දෝමනස් උපදවන වේදනා හයක් තියෙනවා. හැබැයි දුකයි නමුත් නෙක්ඛම්මයට සම්බන්ධයි. ඒ වගේම තමයි ගෘහවාසයට බැඳුන උපේක්ෂා වේදනා හයක් තියෙනවා. කාමයේ හා සම්බන්ධ උපේක්ෂා වේදනා හයක් තියෙනවා. ඊළඟට නෙක්ඛම්මයෙන් යුතු උපේක්ෂා වේදනා හයක් තියෙනවා. දැන් අපි කියමු ඇහෙන් රූපයක් බලලා ඒ බලන රූපයේ කාමනිස්සිතයි නම් ගේහ චිත්ත ගේ මේ ගෘහ වාසයට සම්බන්ධයි. හා ඒතකොට ඒක සතුට උපදවන දෙයක් වෙන්න පුළුවන් දුක් උපදවන දෙයක් වෙන්න පුළුවන් උපේක්ෂා උපදවන දෙයක් වෙන්න පුළුවන්. තුනයි. ඊට පස්සේ තමයි කණෙන් අහන ශබ්දයකින් කාමසහගත මේ සතුටක් වෙන්න පුළුවන් එක්ක දුකක් වෙන්න පුළුවන් උපේක්ෂාවක් වෙන්න පුළුවන්. ඇහෙන් දකින රූපෙත් තියෙනවා නෙක්ඛම්මය ඒ කියන්නේ විරාගී බව ඇති කරන අත්හැරීම පිණිස පවතින රූප ග්‍රහණය වීම. කනෙන් ශබ්දේ දැන් අපි අපි මහනෝලින් ඉතින් කනෙන් ශබ්දේ ග්‍රහණය වෙලා නැහැ. අපි ගෙදරත් ඇරි. නේ? ඒතර නෙක්ඛම්මේ. ඒතර දැන් අපි කියමුකෝ දැන් මෙතනත් දැන් මේ ධර්මයේ හද්දී නිවුස් බලන්නේ නැතුව ඊළඟට නාට්‍ය යනවා නාට්‍ය බලන්නේ නැතුව වෙන වැඩසටහන් බලන්නේ නැතුව මේකම බලන්න ඕන කියලා අර දැන් අර වගේ ඇවිස්සෙන දේවල් තියෙද්දි ඒවා අත්හැරලානේ ඒවා අත්හැරලානේ මේකට මේවා කරන්නේ. ඒතර මෙතනත් අර නෙක්ඛම් මේ සිටිවිලි වැඩ කරනවා මේ වැඩසටහන අහන්න ඕන කියලා ඒකට කාලය යොමු කිරීම තුලිනුත් පැහැදිලි නේද? මේ නෙක්ඛම් මේත් එක අහන දේවල්, බලන දේවල්, නාසයේ ගඳ සුවඳ, ඊළඟට කයෙන් දැනෙන පහස ඒ වගේම සිතට සිත වෙන සිතිවිලි සිතිවිලි වලක් තියෙනවා. කාමයේ හා සම්බන්ධ දේවලුත් තියෙනවා. නෙක්ඛම් මේ අත්හැරීම හා සම්බන්ධ දේවලුත් තියෙනවා. උපේක්ෂා සාගත දේවලුත් තියෙනවා. එතකොට ඒවා කාමයටත් තියෙනවා නෙක්ඛම්මයටත් තියෙනවා. එතකොට මහත්තයා ඇහෙන් බලන රූපේ වේදනාවල් හටගන්නවා නව ආකාරයකට. එහෙමයි ස්වාමීනි. කොමන ආකාරයෙන්ද? ඒ කියන්නේ මෙහෙමයි. ඇහෙන් බලන රූපේ කාම නිස්සිතව සැප උපදිනවා දුක උපදිනවා උපේක්ෂාව උපදිනවා. හරිද? එහෙමයි. මේ මේ හය ආකාරයෙන් උපදින්නේ. ඊට පස්සේ ඇහෙන් දකින රූපයෙන්ම නෙක්ඛම්මෙන් යුතුව උපදිනවා සැපේ උපදිනවා දුක උපදිනවා උපේක්ෂාව උපදිනවා. එහෙමයි. හය ආකාරයි. එහෙමයි. කනෙන් උපදින වේදනාවත් හය ආකාරයි. කාම නිස්සිත සැප දුක උපේක්ෂා නෙක්ඛම්මෙන් යුතුව සැප දුක උපේක්ෂා. පැහැදිලිද? මේ විදිහට ආයතන 6ට වෙනවා. 6 6 ගොඩවල් 6ක්. මේ විදිහට වේදනාවල් උපදිනවා. ඊට පස්සේ කියනවා මේ 6 වැදෑරුම් වේදනා 6 6 ඒවා 6 අතීත වශයෙන් ගත් විට විඳින් 36යි. එහෙමයි ස්වාමී. අතීතයේ 36ක්. අතීත කාලයේ අතීත කාලයේනේ ඒවා මේ මානසිකාර කරමින් විඳින අවස්ථාවද ස්වාමීනි අතීතය කියලා අපි නෑ අතීතය කියන්නේ නිරුද්ධ වෙච්ච එක නිරුද්ධ වෙලා ඉවර වෙච්ච ඒවා ඒ කියන්නේ දැන් ඇහෙන් විඳින වේදනා සැප දුක් උපේක්ෂා කාමනිස්විත හෝ වේවා නෙක්ඛම්මෙන් යුතු වේවා අතීතේ ඉවර වෙච්ච ඒවා නම් ඒ එතන හයත් වෙනවා කන නාසය දිවකය මනස ගත්තොත් අතීතේ වේදනා 36යි අනාගතේ වේදනා 36යි වර්තමානයේ වේදනා 36යි. මේවා එකට එකතු කරලා එකට ගලපලා එකට පිටු කොටගත් විට වේදනා 108යි. වේදනාව 108ක් විදිහට දේශන මහත්ය මේකනේ නම් ගැඹුරු ධර්මය. එතකොට අපිට මේ ඇති වෙන වේදනාව අනියම් වේදනාවක් තියනවාද? අනිවාර්යයෙන්ම 108ට ඈතුළයි. එතකොට මේවා නුවණින් විමසලා තේරුම් ගනම් මේ 108ක් වේදනාවන් කෙරෙහි තියෙන චන්දරාගය ප්‍රහාණය කරන්න එපෑ. එතකොට අවබෝධ ඥානයක් විදිහට වේදනාව අවබෝධ කරනකොට 108ක් විදිහට හටගන්නා වූ මේ වේදනාව අවබෝධ වෙනවනේ. හැබැයි මහත්තයා මෙහෙමයි මේ 108ම තියෙන එක නැට්ටනේ. බැඳීමත් එක්කනේ අනවබෝධෙත් එක්කනේ. ඒතර ওই නැට්ටට ගහපු ගමන් 108ම බිම. එහෙමයි. එතකොට එක තැනකින් අපි එක දෙයක් අල්ලාගෙන එහි කෙරෙහි තියෙන අනෝබෝධය නැති කරගත්ත ගමන් මේ සමස්තයේම කෙරෙහි තියෙන අනෝබෝධය නැති වෙලා යනවා. ඒකයි බුද්ධ ශාසනයේ තියෙන විස්තර කරගෙන විභාග විදිහට යනකොට ගහම්බීරයි. එහෙමයි විස්තර වැඩි හිතාගන්න බෑ කොහොමද මේක කරගන්නේ කියලා. නමුත් දුරු කරන්න තියෙන අනෝබෝධය. අවබෝධ කරන්න තියෙන ආර්ය සත්‍යය. එහෙමයි. ඉතින් අවබෝධ දැන් මෙච්චර වේදනාවල් ගොඩක් විස්තර වෙනවනේ. ඒතර මෙච්චර වේදනාවල් ගොඩක් විස්තර වෙද්දී වේදනාවේ අවබෝධ කරන්න තියෙන්නේ අනිත්‍ය ස්වභාවයනේ. එහෙමයි ස්වාමී. අනාත්ම ස්වභාවයනේ අවබෝධ කරන්න තියෙන්නේ. එහෙමයි. පැහැදිලි නේද? ස්වාමීනි අවබෝධයේ පිණිස වේදනාව අවබෝධයේ පිණිස අපි ගමන් කළ යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේද? වේදනාව අවබෝධ කරන්න යාගේ පුහුණු වීම තුලින්මනේ ආර්ය අෂ්ටාංග මාර්ගය හැදෙන්නේ. එහෙමයි. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ යම් යම් විදිහට වැඩෙනවද ප්‍රගුණ වෙනවද? ඊට අනුව වේදනාව අවබෝධ වෙනවා. එහෙමයි. ඒතර වේදනාව අවබෝධ කරන මාවත ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒතර දැන් මගෙන් කෙනෙක් ඇහුවා කොහොමද දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා කොහොමද මේක වඩන්නේ? එතකොට මුලින්ම චතුරාර්ය සත්‍ය අවබෝධය කියන එක වඩලා ඊළඟට සම්මා සංකප්පේ වඩලා එහෙමද කියලා අම්මා කෙනෙක් මගෙන් ඇහුවා. එහෙමයි සර්. එතකොට එහෙම එකක් නැහැ. යම්කිසි විදිහකට මේ මාවත වඩනවා. අපි කියමුකෝ දැන් සතර සතිපට්ඨානය කියලා. සතර සතිපට්ඨානේ වඩනකොට වැඩින්නේ අර අංග 8. එතකොට මේ අංග 8 නිවනට මාවත. දැන් සීලයක් වඩනකොට වැඩින්නේ අර අංග 8. සමාධියක් වඩනකොට වැඩින්නේ අර අංග 8. ආර්ය සත්‍ය විමසනකොට වැඩින්නේ අංග 8. වේදනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසා විමසා තේරුම් ගන්නකොට වැඩෙන්නේ අර අංකට. තේරුණා නේද? එතකොට ඒ විදිහට දැන් අපි යම් සීලයක් රකිද්දී වුණත් අර ගොඩාක් කරුණු තියෙනවානේ. මේ සීලය ගැන වදාරපු බුදුරජාන් වහන්සේගේ දේශනාව, සීමාව, පරයය ඒව ගැන අපිට ශ්‍රද්ධාව ඕනේනේ. ඊට පස්සේ සීලේ වඩනකොට කරුව ගැහුවාගේ වැටෙන්නේ නැතුව සීලේ දිගට රැකගෙන යන්න වීරිය ඕනේනේ. ඊට පස්සේ සිහිය ඕනේනේ. මේ විදිහට කැඩෙන්න යනවා දැන් සීලය මේ විදිහට සීලය රකින්නේ කියලා සීයේ පෑ ඊට පස්සේ මානසිකාරය ඕන ප්‍රඥාව ඕන ඒකට ඔය වාගේ එක ಗುಣධර්මයක් දිනු කරද්දී කොච්චරනම් තවත් ಗುಣධර්ම වලින් ඒකට සපෝට් එක ඕනේද උපකාරය ඕනේද නේද ඉතින් ඒ වගේ තමයි ආර දැන් මේ යම්කිසි දැන් මේ වේදනාව නුවණින් විමසාගෙන යනකොට මේ වේදනාව නුවණින් විමසීමේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා විමසනකොට මේක වෙනස් වී යන ආකාරය එහෙම විමසනකොට එයාගේ පිටිපස්සෙන් එයාට ලොකු හැකියාවක් තියෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. එතකොට මේ හැකියාව හැකියාව කියන්නේ ශ්‍රද්ධාවෙන් ලැබෙන උපකාරේ, වීරියෙන් ලැබෙන උපකාරේ, සිහියෙන් ලැබෙන උපකාරේ, ඊළඟ මානසිකාරයෙන් ලැබෙන උපකාරය ඒකාග්‍රතාවයෙන් ලැබෙන උපකාරය ඕන වෙනවා මේක අවබෝධ කරන්ට වේදනාවේ යථා ස්වභාවය අවබෝධ කරන්න. එතකොට ඒ උපකාරෙත් එක්ක ඔහු මේ ධර්මයේ පුරුදු කරගෙන යද්දී මේ ඒ ඔහු තුල සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මාර්ගාංග වැඩෙනවා. එතකොට ඔය මාර දැන් මහත්මයා මේක ධර්මයේ නුවණින් විමසලා මේක තේරුම් ගැනීමත් එක්ක හරියටම මේ මාවතට පිළිපං කෙනා වෙන්නේ සෝහං කෙනා. එහෙමයි. සෝතාපන්න කෙනාට සෝතාපන්නයි කියලා කියන්නේ සෝත කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට. ආපන්න කියන්නේ පැමිණුණා කියන එක. එහෙමයි. සෝතාපන්න කියන්නේ ආර්ය ශ්‍රාංග මාර්ගයට පැමිණුණා කියන අර්ථයෙන්. ඊට පස්සේ තමයි ඔහුට විග්‍රහ කරගන්න පුළුවන් දැන් මාගේ මෙන්න සම්මාදිට්ඨිය, මෙන්න සම්මා සංකප්පය, මෙන්න සම්මා වාචා, මෙන්න සම්මා කම්මන්ත කියලා තමා තුළ වැඩෙන මාර්ගාංග වෙන් කර කර කර තේරුම් ගැනීම හැකියාව තියෙන සෝතාපන්න කෙනාට. ඒතර සෝතාපන්න නොවුන කෙනෙක් කරන්නේ පුරුදු කරන එක. මේ මාර්ගාංග පුරුදු කරනවා. මාර්ගාංග පුරුදු කරන්න තියෙන්නේ සතර සතිපට්ඨානෙන්, සීලයෙන්, සමාධියෙන්, ඒ නුවණින් විමසීමෙන් ඒ වගේම තමයි මාර්ගාංග පුරුදු කරන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට ඒ කාරණාව තේරුම් ගන්න තියෙන්නේ. අවශ්‍යයි. ඉතින් මේ විදිහට 108ක් වූ වේදනාවන් ගැන නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනකොට අපේ මහරජුරවන්ට හරි ප්‍රීතිය ඉපදුනා. ස්වාමීනි ඔබ වහන්සේ නම් හරි දක්ෂයි, හරි යගේ කියලා ප්‍රීතිගෝසා පැවැත්වුවා. ඒ විදිහට තමයි මේ ප්‍රශ්නේ සාකච්ඡා වෙන්නේ. ස්වාමීන් අවසරයි. මේ ස්වාමීන් තම කාරණාවක් විමසන්න සිත් පහළ වෙනවා. වේදනාව අල්ලා ගැනීමද නොකල යුත්තේ, උපාදාන කිරීමද අප විසින් නොකල යුත්තේ? වේදනාව අල්ලා ගැනීම නොකළ යුතුයි කියන එක මෙහෙමයි මේක කායිකව කරන්න බෑනේ එහෙමයි දැන් අපි කියමු අපි දුක් වේදනාව කියන අපි කියන ඕක අතහැරලා දාන ප්‍රශ්නේ ඕක අතහැරලා දාන. ඊගොමට කියනවා. <laughs> ඔව්. අපි කියන ප්‍රශ්නේ අතහැරලා. ප්‍රශ්නේ අතහැරලා දාන්නේ කොහොමද? එහෙමයි. දැන් මහන්සිය අතේ තියෙන කනන් ඩොග් ගාලා අතහැරියයි. දැන් මේක මානසික වරදෙන්දී කොහොමද තියෙන්නේ මේක අතාරින්නේ? එතකොට යම් මොහොතක හිතේ තියෙන ප්‍රශ්නයක් නැති උනත් නැති වෙන්නේ ඒකේ යථා ස්වභාවය අවබෝධ වුණොත්. දැන් අපි කියමු කොහොමද ගෑනු ළමයි එක්ක ප්‍රශ්න හදාගෙන කොල්ලෝ දැන් හරියට ඔය අපිට ඇවිල්ලා කතා කරනවනේ. අපි කිව්වට කොල්ලනේ ඔක අතාරපියව කියලා උන්ද බෑ ඒක අතාරින්න උන් අඬනවා. එතකොට එක්කෝ ඒ කෙල්ලන්ගේ යථා ස්වභාවය කියලා දෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ කෙල්ලන්ගේ චපලකම ගැන කියලා දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට තෝ දුක් විඳලා වැඩක් නැහැ කියලා කියලා දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට උඹ තනියෙන් විඳවනවා ඒ උන් මෙලාකට උන්ගේ ලෝකවල තනි වෙලා කියලා විස්තර කරනවා. එතකොට ඔහොම යම්කිසි කරුණු විස්තර කරලා කරලා කරලා කරලා අර කොල්ලගේ හිතට ඒක දාන්න ඕන. ඊට පස්සේ තමයි මේ කොල්ලා මේක හිතෙන් හිමීතිමිට අත්හැරගන්නේ ඒත් අමාරුයි එකපාරම අත්හරින්න බෑ. අපි සාමාන්‍යයෙන් ওই ප්‍රශ්නේ හිතෙන් අත්හරින්න කිව්වට ඒක විවහාර මාත්‍රයක් විතරයි. එහෙමයි ස්වාමී. ඒකට යථා ස්වභාවය අවබෝධ වීමත් එක්ක තමයි ඒ හිතවල තියෙන දුක් වේදනා මේ මනුෂයාගේ හිතෙන් ඒක ග්‍රහණය කරගන්න නැතුව අත්හැරීම සිද්ධ වෙන්නේ. එහෙමයි. අවසරයි ස්වාමී. මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර සමග ඔවරැඳෙන්නේ. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මේ මොහොතේ විවරණය වෙන අපිට වැටහෙනවා. ඉතින් ඔබේත් මගේත් ප්‍රශ්නය වෙන්න පුළුවන් නොඅනුමාන වශයෙන් මේ සදහම් පිළිසඳරින් විවරණය වන්නේ විශේෂයෙන් මිලිඳු රජතුමා විසින් විමසන ඊළඟ ප්‍රශ්නය ඔබේත් මගේත් දහම් ප්‍රශ්නය විය හැකි. අපි ස්වාමීන් වහන්සේට පින් දීලා ඒ ගැන දැනගනිමු. අවසරයි ස්වාමීනි. පින්වත් මහත්මයා දැන් මේ අපේ ඊළඟට නම් ටිකක් දීර්ඝ ප්‍රශ්නයක් අහන්නේ. නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජුරෝ අහන ප්‍රශ්නය. දැන් මේකෙන් අහනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ දැන් ඊළඟ ප්‍රශ්නේ. ස්වාමිනී නාගසේනයන් වහන්සේ පිළිසිඳ ගන්නේ කවුද? ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේ වදාලා පිළිසිඳ ගන්නවා කියන්නේ දැන් ආයේ උපතකට යන්නේ. කිව්ව නාම රූප. අපි ගිය සතියේ ස්වාමීන් වහන්සේ ඒ ගැන කතා කරා වංශවලට ගන්න. ඔව් පිළිසෙන. නමුත් රජ්ජුරෝ කරගෙන කියනවා ආය. මේ උපතක් කරගෙන. හැබැයි මේකේ පුදුම විස්තරයක් එනවා. හරි වැදගත්. මේ චුතිසිත ප්‍රතිසන්දිසිත කියලා වෙන මිනිස්සු කතා කරනවානේ. ඒතර අපි බලමු මේකෙන් මේ මිනිසුන්ගේ ওই කතාවට උත්තරයක් එනවාද කියලා. දැන් මිනිස්සු හිතා ඉන්නවානේ මොනවා කළත් අවසානට හිතන එක තමයි කියලා. ඔය සිල් ගන්න උපාසකමල හරියට කියනවා. ඒ කියනවා උපාසකම්ම මැරුණාට පස්සේ කොහෙද අනේ කොහේ ඇවිත් දන්නේ මොකද කියලා අහනකොට කියනවා අවසාන වෙලාවේ මොනව මතක් වෙයිද දන්නේ නැහැ කියලා කියනවනේ. හරි අඩමානේ ස්වාමී මේ මොහොතේ ශ්‍රද්ධාව ගැන විශ්වාසයක් නැහැ. අපි යටි දිනු කරන කුසල සිතුවිලි ගැන විශ්වාසයක් නැහැ. දැන් ඉතින් විශ්වාසය නැතිකමම විචිකිච්ඡාවට නීවරණනේ. එහෙමයි ස්වාමී. ඒකකට මහත්ය අපේ ජීවිතේ මට මොන ගහලා තියෙන අය අතරින් හතර පහ දෙනෙක් වාගේ ස්ථිරව කතා කරලා ඇති. හතර පහ දිනක වගේ ස්ථිරව ස්වාමිනී අපි තුල ಗುಣධර්ම තියෙනවා මැරුණාට පස්සේ දුගතියට යන්නේ නැහැ කියලා හතර පහ දිනක් කියලා ඇති. අනේ මේ නා වයසට පලච්චි හතර පොයේ සිල් ගන්න මේ බව මේ උපාසක අම්මා එතකි කට ඇරලා කියා ගන්න බෑනේ මේ මම සුගතිය කියනවා කියලා. හැම වෙලාවෙම අඩමාණෙන් ඉන්නේ ඔය මොනවා විදිහට දන්නේ අවසානෙට. ඔය කිව්වට ඉතින් කොහේ යයිද දන්නේ හාමුදුරනේ කියලා. ඉතින් මේක මේ හරි අභාග්‍යයක් නේද? හරි අභාග්‍යයක්. ඊට පස්සේ කියන නාම රූප තමයි උපතක් කරා යන්නේ. නාම රූප තමයි උපතක් කරා යන්නේ. ඊට පස්සේ අහනවා එහෙනම් ස්වාමීනි නාම රූප නම් මේ පිළිසිඳ ගන්නේ ඊට පස්සේ අහනවා මේ නාම රූපමද? දැන් මේ අපිට ලැබිච්ච නාම රූපයක් තියෙනවානේ. රූප වේදනා සංඥා සංකාර ආදි වශයෙන් පංච උපාංශයක් එක ගොනු වෙච්ච රූපත් ඒ වගේම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම රූප මේ නාම කොටසද මේ සිතුවිලි වලට අයිති දැන් අපි බලමු මේ අහනවා ওই ප්‍රශ්නේ අහනවා මේ අපේ රජුරු අහනවා ඊට පස්සේ අහනවා මේ තියෙන එකමද යන්නේ ඊළඟ උපතකට කියලා ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණෙනි පොදු විහාරයේදී නාම රූප පිළිසඳ ගන්න පිළිසිඳ ගන්නා බව කතා කරනවා ව්‍යවહાරික වශයෙන් අපි නාම රූප පිළිසිඳ ගන්නවා කියලා කතා කරනවා. නමුත් පිළිසිඳ ගන්නෙ මේ නාම රූප පමණක් නෙවෙයි. පිළිසිඳ ගන්න උපතක් කරා ඊළඟට යන්නේ මේකම නෙවෙයි. මේක පමණක්ම නෙවෙයි. මහරජාණන් මේ නාම රූපේ භාවිතා කරමින් යම් සුන්දර වූ හෝ පාපී වූ හෝ කර්මයක් කරයි නම් ඒ කර්මයේ කරන කොටගෙනයි නාම රූප පිළිසිඳ ගන්නේ. ඒ කියන්නේ මේ මේ මේ තියෙන රූප පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟට වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පංච උපාස්තන්දී ඒ විදිහටම එහෙම්ම යන්නේ නැහැ උපතකට ඒ උපතකට යන්න ඒ ඒ ඒ කුසකට කුසකට යන්න ඔහුව තල්ලු කරලා දාන්නේ කර්මයක් එක්ක කර්මයක් එක්ක එකතු වෙච්ච නාම රූප තමයි මේ උපතක් කරා යන්නේ කියලා තමයි මේ කියන්නේ. අපි බලමු මේක විස්තර කරන අය ඔබට නොතේරෙනවා නම් විස්තර කරනවා. ඉතින් එසේනම් ස්වාමීනි පිළිසිඳ ගන්නේ මේ නාම රූපම නොවේ නම් පාප කර්මයන්ගේ අනාගත විපාක වලින් ඒ පුජ්‍යලයා නිදහස් වෙනව නේද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් පව් කරන්නේ මිනිස්යානේ. දැන් මේ ඇඟෙන් නම් සතා මැරුවේ. ඊළඟට මේ ඇඟෙන් නම් හොරකම් කළේ මේ ඇඟෙන් නම් වැරදි කාම සේවනය කළේ මේ කටෙන් නම් බොරු කිව්වේ මේ කටෙන් නම් බිව්වේ උපතක් කරා යන්නේ වෙනම එකක් නම් මේකෙන් කරපු එක ඒකට බලපන්නේ නෑනේ දෙන්නෙක් නේ නිදහස් වීමක් තියෙනවා නිදහස් වීමක් තියෙනවානේ ඒ නිසා කිව්වා මේ නාම රූපම නෙවෙයි නම් උපතක් කරා යන්නේ මේ මිනිසුන්ට පව කරපු අයද ඒකෙන් ගැලවිල්ලක් තියෙනව නේද කියලා ඒක තමයි මිනිසුන්ගේ තියෙනවා හන්ත හිතාගෙන මැරුණාට පස්සේ මොන වුණත් කමන්නේ. ඇයි වෙන කෙනෙක් නේ කියලා හිතනවා. ඊට පස්සේ ඉන්නකල් කාලා බිල මේ මේකේ සතුටින් ඉන්න ඕනේ මැරුණාට පස්සේ වෙන දෙයක් බලාගමු. ඒකට එයාට හිතෙන්නේ මේ මැරුණාට පස්සේ වෙන කෙනෙක් ඉන්නේ. දැන් මේ දෘෂ්ටිය ලෝකේ පවතින. ඒකයි මේ රජතුමා මේ හාරලා අහන්නේ. ඊට පස්සේ කියනවා ඉතින් ඉදින් පිළිසිඳ ගන්නේ නැත්නම් පාප කර්මවල අනාගත විපාකයන්ගෙන් නිදහස් වන්නේ වෙයි. කියනවා පව් වලින් ගැලවෙන්න නම් ඒ තියෙන විකල්පේ තමයි කොහොම උපදින්නේ නැති එක. උපදින්නේ නැත්තම් පව් වලින් ගැලවෙන්න පුළුවන් කියුවා. නමුත් මහරජාණෙනි යම් හේතුවක් නිසා පිළිසිඳ ගන්නේ නම් ඒ හේතුව නිසායි ඔහු පාප කර්මයන්ගෙන් නිදහස් නොවෙන්නේ. දැන් පිළිසිඳ ගන්න මේ කයක් තියෙන නිසානේ. ඒතර මේක හේතු කරගෙනම තවත් උපතක් හැදෙනවා. ඒතර මේක හේතුව වෙලා තව උපතක් හැදෙනකොට මේකෙන් කරපු කර්ම ටික එයාට විඳවන්න වෙනවා. ඇයි මේ හේතු කරගෙන ආය උපතක් කරා යන්නේ? දැන් මේ වාගේ රූපය මේ වාගේ පංච උපාසන්දයක් තිබ්බේ නැත්නම් ආය උපතකට යන්න කෙනෙක් නැහනේ. මේ වාගේ පංච උපාසන්දයක් තියෙන නිසා මේ හේතු කරගෙන තමයි ආය නාම රූප ටිකක් හැදෙන්නේ. ඒතර මේක හේතුව වෙච්ච නිසා ඵලයට හේතුව බලපානවා. ස්වාමීනි රහතන් වහන්සේට පංච උපාදාන ස්කන්ධය නොපවතිනවද? රහතන් වහන්සේට පංච උපාදාන ස්කන්ධය නොපවතිනවා. පංච ස්කන්ධය පවතිනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා. හැබැයි උපාදාන නැහැ. ඒ කෙරෙහි බැඳිලා නැහැ. ආයේක අபிසංකතේ කරන්නේ නැහැ. ඒකෙන් සකස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ තියෙන පංච පංචස් ඒ අවබෝධ කරන ලද පංච උපාදාන ස්කන්ධය තසුන් නහචලට තියෙන පංච උපා පංචස්කන්ධයක්. පංචස්කන්ධය කියන එක ඇත්තටම තියෙන රහතන් වහන්සේට. සාමාන්‍ය මිනිස්සු විවහාරයට ඔකේ වචන කෙටි නිසා මේ පංචස්කන්ධය කියලා කියනවා. අපිට තියෙන්නේ පංච උපාදාන. අපිට තියෙන්නේ පංච උපාදානස්කන්ධය. මොකද හේතුව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ මේ ස්කන්ධ පහට උපාදාන වෙලා ඉන්නේ. ඒ නිසා පංච උපාදානස්කන්ධ. ස්කන්ධ කියලා කියන්නේ කාලයයි අවකාශය අතර පැවැත්ම. ඒ කාලය කිව්ව අතීත අනාගත වර්තමාන. දුර ළඟ අවකාශයේ හීන ප්‍රනීත ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුන් දුර ළඟ ඔය හැම තැනකම තියෙන රූපේට ග්‍රහණයක් තියෙනවා ඔන්න රූප උපාදාන ස්කන්ධේ ඔය 11 ආකාරයෙන් තියෙන වේදනාවට හිත බැඳිලා පවතිනවා ඒක වේදනා උපාදාන ස්කන්ධය ඔය 11 ආකාරයට තියෙන සංඥාවට හිත බැඳිලා බැඳී පවතිනවා ඒක සංඥා උපාදාන ස්කන්ධය ඔය 11 ආකාරයෙන් තියෙන චේතනාවට හිත බැඳී පවතින සංස්කාර උපාදානස්කන්ධය ඔය 11 ආකාරයක තියෙන විඥාණයට හිත බැඳී පවතිනවා ඒක විඥාන උපාදානස්කන්ධය එතකොට ඒක සාමාන්‍යයෙන් අරහත්ත්වයට පත්වෙච්ච නැති කෙනාට පංච උපාදානස්කන්ධයක් තියෙන්නේ රහතන් වහන්සේට පංචස්කන්ධයක්. ඒ පංචස්කන්ධය ආයේ නාම රූපයක් උපැද්දීම පිණිස පවතින්නේ නැහැ. හේතුවක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට මෙතනදීන් රහතන් වහන්සේ දේශනා කරන්නේ මැරිලා ගිහිල්ලා උපදින වෙන නාම රූප වුණාට මේ නාම රූපේ හේතු කරගෙන ඒ නාම රූපේ උපදින්නේ හේතුයේ බලය හේතුයේ ස්වභාවයේ ඵලයට බලපානවා. ඒ නිසා වෙනම ගවයෙක් විදිහට දැන් මිනිස්සේ කරකෙක් වෙලා උපදිනවා. ඒතර මිනිස්සෙක් විදිහට කරපු කර්මය ගවයා දෙනවා. ඔය ඊළඟට මිනිස්සෙක් ඉපදිනවා නිරේ. ඒතර වෙනම සත්වෙක් උපදිනවා. එතකොට නමුත් මිනිසෙක් විදිහට කරපු කර්මය ඔහුට විඳවන්න වෙනවා. හේතුව මිනිසයා කියන මේ නාම රූපයේ හේතු කරගෙනයි ආය උපතක් කරා ඔහු ගියේ. අලුත් නාම රූප ලැබුණේ. ඒකයි. ඉතින් ඒ විදිහට විස්තර කරනවා. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි උපමාවක් කියන්නකෝ. අපේ මහරජුරෝ ඒ උපමාවක් කියන්න කියපු විස්තරයේදී අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා මහරජාණනි කිසියම් පුරුෂයෙක් තවත් පුරුෂයෙකුට අයත් අඹ ගෙඩියක් සොරකම් කරනවා. දැන් මේ මේ මේ විස්තරය එන්නේ දැන් කරන කර්ම ඊළඟ ජීවිතේට බලපාන්නේ කියන අදහසක මිනිස්සු ඉන්නවානේ. ඊළඟට දැන් විශේෂයෙන් ආගමික ඉගැන්වීම් වලින් අපි කියමු දැන් සමහරලාට මේ සත්ත්ව සිව්පා උඹලට කණ්ඩායි ආදලා තියෙන නිසා කාපල්ලා බීපල්ලා කියලා. එතකොට නමුත් අපි ප්‍රාණඝාතයක් කරනවානේ හොරකමක් කරනවානේ. එතකොට මේවා මේ ජීවිතේ. එතකොට ඊළඟ ජීවිතේට කොහොමද මේක බලපාන්නේ? මේක තේරුම් ගත යුතු දෙයක්. අර කර්මඵලවල විපාක නැහැ කියලා සමහර එක්ක ඒ විදිහට දරාගෙන ඉන්නවා. දරාගෙන ඉනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටි එහෙම තියෙනවනේ හිතවලනේ. එතකොට මේක කිසිම ආගම් ભેදයකින් තොරව ಜಾති කුල මල ඊළඟ දුෂ්පහත්කම් රටවල් වල විනාශකම් නැතුව ලෝකේ සිද්ධ වෙන සනාතන ධමයක් නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සත්‍ය ස්වභාවය යන්නේ uppādō vā tathāgatānaṁ anoppādō vā tathāgatānaṁ ධම්මට්ඨිති ධම්ම නියාමතා. බුදු කෙනෙක් පහළ වුණත් බුදු කෙනෙක් පහළ නොවුණත් මේක ලෝකයේ තියෙන ධර්ම නියාමයක්. එහෙමනේ තියෙන්නේ. ගඟක් පහළට ගලාගෙන යනවා කියන එක මහත්යා කෙනෙක් ඇවිල්ලා කිව්වත් නැතත් ගඟ ගලන්නේ පහළට. ඒ වගේ තමයි මේ තියෙන නාම රූප වලින් ආයේ නාම රූප ඉපදෙනවා කියන එක බුදු කෙනෙක් පහළ වෙලා කිව්වත් නැතත් දේශනා කළත් නැතත් ඒක සිද්ධ වෙන්නේ ඒ විදිහට. ස්වාමිනේ භාග්‍යවතුන් වහන්සේගේ පහළ වීමෙන්ම මේ බව අපි දැනගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනේ තථාගතයන් වහන්සේ නම ලෝකේ පහළ වෙලා මෙන්න මේක මේ විදිහට වෙනවා කියලා ඉස්මතු කර කර ප්‍රකාශ කර කර ලෝකයට දේශනා කරනවා. ඒක කරන්නේ බුදු කෙනෙක් විතරයි. මේක කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට විතරයි. ස්වාමීනි අවසරයි අපගේ নমස්කාරය ඔබ වහන්සේට වේවා. අද දවසේ අපේ කාලය නිමාවෙලා නිමා වෙලා එහෙම නමුත් එහෙනම් මේක අපි ඊළඟ වෙටසනාන කතා කරමු හරි ලස්සනට විස්තර කරනවා නාම රූප කොහොමද ආයුපතක් කරා ගියාට පස්සේ මේ කරන දේ ඊළඟ ජීවිතේට කොහොමද බලපාන්නේ කියලා මේ මේකේ විස්තර කරනවා එහෙනම් ඉතින් ආයෙ දැන් දවසක් ආයෙ ඉවසන්න වෙනවා එහෙනම් අපි ඊළඟ වෙටසනාන කතා කරමු අනේ ස්වාමීන් අවසරයි ඉතින් මිලිඳු රාජ ප්‍රශ්නය සදාම් පිළිසඳර පිණිස අද දවසේ අපට ලැබුණු කාලය නිමා වුණා. මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර